දවසේ ධර්මදේශනා සඳහා කාර්යයන් කරවලුකින් සියලුම ආකාරයකට සම්මාදස්සේ භගවතු වරතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරතෝ භගවෝ සම්මා සම්බුද්දස්සේ සුරියස්ස දේකවේ උපාදාය සුරියස්ස දේකවේ උදේතෝ ඒකං කුබ්බං ඒකං කුබ්බනිකං යතිදං අරුණං ඒවමේව හෝ වික්‍රවේ සත්තං බුද්ධං ආදාය ඒකං කුබ්බනිකං ඒකං උපාදමං යතිතං යෝසෝ මනසිකා සරදා බුදුසාමණේර ඥාති මේ වගේ මේ වාසිකව භාවනා කරනකොට ඉතිලා කරනකොට ඒ කාර්ය කරන කවුරුත් වශයෙන් මේ කරන වැඩේ කරන සත්කාරයක් වශයෙන් වශයෙන් අපි මේ ජීවිත දෙවිල පැතිවලින් ඒ භාවනාවට උදව්පකාරණතර සත්කාරකම සම්සදේ ඒක එකක් තමයි මේ වගේ පාරාමාණික ඒ කියන්නේ සුඛාන්තය කියලා දේශනාවක් කරනවා ඉතින් ඒක අපේ ජීවිතවල බලපාන එක සාර්ථක ජීවිත සාර්ථකයි ඒ වාගම තමයි අපිට අපි ලක්ෂණ සීලය ඒ වාගම සාධකයක්. ඒක තමයි දරවවි ඒක උදාහරණ සාකච්ඡාව සාකච්ඡා කරන්නේ ඒ වගේම සාධකයක්. එතකොට තමයි අපේ මේ ශාක්‍ය වෙලිලා සමාධි සමාධි අනුගහිත ප්‍රඥා අනුගහිත සිද්ධ වෙන්නේ සීලේ සුතලේ සාක්ෂාරම් අනුමතකල ඒක නිසා සාමාන්‍ය වැඩදී කොට භාවනා කරනකොට ඒක නීති කරා බලක් කරනවා ඒකමද සවසේ බලන වෙලා ඉතින් මේකදී අපි ඉදිරියට ගියානේ සවරකට මාසි දේශනා කරලා කොටස් එතකොට අපිට අර අසුතං සුනා සුතං පරියෝපේති කන්නා විතරති චිත්ති උච්චකරෝති චිත්තකනස්ස චීති විදියේ සම්පදිතක බලදී තරම් දෙක කරනාහු දේව කාරණාවල දැන්ම සුසුමි අරගෙන සුසුම තමයි සුතං පරියෝපේති භාගදේව පොඩි පොඩි අඩුපාඩුම් පිළිසිදු කරගන්න දේවල් තව දීතු වෙලා පිළිසිදු වෙන්න කරා. දීති උච්ච කරවෝටි. මේක ආයෙම කරන්න බැහැ. දේවල් පිළිබඳව යම් යම් පැමිණි සෘෂ්ටි පිළිබඳව මාති පිළිබඳව සංකල්ප පිළිබඳව යම් යම් වැටහීම් වෙන්න පටන් ගන්නවා. කාරණා විතර සැක සංකාපි වුණේ ඉරියාවක් තිබුණොත් අන්‍ය විහිදෙත ඉක්මවන්න පුළුවන්. ඒ වගේම චිත්ත මනස පචින්නති අපි ශීලිනාමක පිළාමේ සර්වඥාස්ති ධර්මදේශනාවටයි සම්බන්ධ වෙන්නේ කියලා අපි මූල පැහැදිලි වෙනවා. හිත පිරිසිදු වෙනවා. සතුටක් ඇති වෙන ජීවිත ආකාරයක් වෙනවා. ඒක නිසා අපි භාවනා නොකළත් බලන්න. ඒ භාවනා කරනකොට හන බණ. භාවනා නොකරනකොට හන බණ අතර වෙනසකුත් තියෙනවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේ භාවනා කරන පිළිස් අනිත් පැවල කියන බණ අහන්න එපා. ඒ මොකද මේ ඉලාරකයි කියනකයි දෙන්න බලවන්න වගේ ඒක පටලවිලා ඒ නිසා ගන්න බණක් භාවනාවක් කරන වෙලාවක බණක් කියන විහාම ඒකේ අවිශේෂය ඉතින් ඒ නිසා මේ විපස්සනා කරනවා භාවනා කරනකොට හැම බණක් අහන්න හොඳ නෑ. ඒකට ඒ දැනට ගැලපේ. සර්වඥාන්සේ දේශිත බණක් කරතොත් අතිරේක ලාභයක් හම්බෙන භාවනා කරන කෙනාට ඔබියා ජීවිතගත කරන කෙනෙක් වශයෙන් ඒ වාග්ය ගැලපෙන්න බණක් අහුවොත් මේ ආර්ථිකාරණයට, ඡායාවට, සීලයට, වැඩ පිළිවෙලට ඉතින් ඒක නිසා බාහන තිබුණු වලියට ආහාර දකින ධර්මයේ කරන බණ වේගයක් කරන්න බෑ. ඒ යෙදී සිතන බුද්ධි හැටියට සලකලා බලන්න කියන්නේ. එම තාමුස් ආකරන කෙනෙක් වශයෙන් නම් ඒ ශරණයෙන් දෙයට අනුග්‍රහ වෙනවා මිස සිදුදී මහාට කියනවා. මේ ළඟදී මනසදී මම කතා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පෙන්නනවා. මේ ධර්ම දේශනා අනුග්‍රහයෙන් දෙනවා. බණ ඇහිීමෙන් දක්වන මේ අනුග්‍රහිතය එළවලු කොමියෙක් අවශ්‍ය කරන පැලවට වතුරක් කරනවා වගේ වැඩක් කියනවා. ඒ මොකද හේතුන් වතුරක් කරන්න හදාන නෙවෙයි ඒ ලෝකයක් කරන්නේ. පරිසාව වෙලා කන්දල් බලකෝ එන උච්චකන හරියට බලන විලාසය වැස්සටම තමයි ඇට කනට පිට පැලවිලා ඒක අපේ පැලෙන්න ඇති මනුවේ. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කියන සමාන කන්දැල්ල කියන ඇට කන්දැල්ල කියන පැලවලට වැස්සෙන් පස්සේ වතුර උන කාර්යය. ඒක පොඩි කුජිදී කොට කරා. ඇදගෙන ගිහින් අවශ්‍ය කළවලට වතුර සපේ භූමිය විශ්කරණ කරගන්න එහෙම නම් මේ වැඩේට අනිත්තර ගන්න දෙන්න බෑ. නමුත් අපි වතු කොච්චර ඕනකම කියනද නැතුව ජීවිත දැනගෙන වතුර සියන තැනකටම වතුර දාලා පොළොවි ජල මට්ටම ඉරට නැතු පැල මුදු වතුර වැඩි වීම නිසා කුරු එන මුල් කුරු වීමේ රෝගය කියලා වතුර තියෙන එකට වතුර දැම්මොත් වතුර මට්ටමකට ආවම අර පැල ලැබෙති මුදු ඒකට මූල කේශ තාමත් පුදි. ඒක ඇදිලා තියෙන වාක්‍යයක් ජීවත් වෙන්න ඔය ජල ආංශ ජලයේ කිලුව රට උස්ම ගන්න බැරි නෑ. ඒකට පොළදාව වුනේ. ඉතින් ගොවිය කරන්නේ මෙච්චර කරලා මේ උඩ පැත්ත පොදු වෙන්නේ කියලා මොකද ගොවිය දන්නේ අනවශ්‍ය දෙයක් උදා. ඒ වගේම මේ බණහන එක අනවශ්‍ය දේවල් ඔක්කොම දාගන්න ගියොත් භාවනා කුසලයේ පැත්තක තියෙද්දී අපි මේ සීල කුසලය, දාන කුසලය වගේ දේවල් කොහොම විචිත්‍ර මාර්ගකා ඒවතිගේ කල්පනා කර කර භාවනා නමස්කාරය පවත්වාගෙන බැරිවෝ. ඒ සාමාන්‍ය ලාභ කුසලයෙන් කතා කර කර අති කුසලයට මා කරන්නේ ආනි වෙනවා. ඒ නිසා කියනවා යෝගාවචරයේ පැත්තේ බල කෙනෙකුට තමන්ගේ ජීවිතයේ සඳහා නරකට අයින් කරලා පොද පැත්තට ජීවිතයක් දානවා කියන්නේ පොදු වැඩක් නෙවෙයි. ඒක සාමාන්‍ය හැම කෙනාම කරන්න බෑ. ඒ දේවත්වයට ප්‍රතිකාරය කරා. මොකදවට දෙකම තියෙදී දැන දැකගෙන නරක නොකර පොද පැත්තට එන්න නම් මාකාර අදිෂ්ඨාන ශක්තිය සතුට ආශ්‍රය සත්‍යම ශ්‍රවණය ප්‍රතිපදේ වාසය ගොඩක් තියෙනවා. ඉතින් මේක කෙලින්ම කියනවා මේ පිළිසෙ හොඳ නරක දෙකෙන් හොඳ නරක පිළිසාර. ඒවලට වාදකම් කියන්නේ නැහැ. මේ පිළිසතම එක එක කරපොත් මේ හොඳට වඩා හොඳ දෙයක්ත් කියන්නේ තියෙන්නේ. දැන් මේ කරගෙන යන හොඳ ජීවන රටාවට වඩා හොඳ එකක් තියෙන්නේ. ඉතින් මේ වඩා හොඳ එක තියෙද්දි මේ හොඳ දේ කරන එක තමයි ඒක නරක ඕනේ. තියෙන නරක දේශනා හොඳ සහ වඩා හොඳ දෙකම තියෙන්නේ. හොඳ කරන හදන මිනිහට වරදින්නේ තරංග හොඳට තමයි. මේ නිසා ධර්මයේ තිබුණු බලයක භාවනාවක් දායල ධර්ම කොටාශී තිබියදී තමන්න රුචි කැමැති මේ ලාභ ධර්ම ලාභ කුසලයන් පිළිබඳ ලැබෙන ධර්මයක් අනුකම්පිත දෙන්න දුන්නොත් ඉඳගෙන හිටියත් මානසිකාරය පවත්තන කරුණේ අර බලන්න පින්කම් වලට අරකට මේකට හිත කිහිල්ලා හිත ව්‍යාපෘත වෙනවා හිත ව්‍යාපෘත වෙනවා ඒ නිසා භාවනා කරන කෙනා ආනෝන කරගෙන අධි කුසලයේ සමාදන් වෙනවා කුසලයේ අකුසල කුසලකින් කුසලයේ තේරුම් ගන්න කෙනා ආනෝනේ අධි කුසල සමාපත්තික අධි කුසල සමාපත්තික හේතු වෙනවා ඒක කියනවා අදි සීල ශික්ෂා අදි චිත්ත ශික්ෂා අදි ප්‍රඥා ශික්ෂා ඒකේ සාමාන්‍ය දානයන් සීලයන්ට බාහනකට කතා කරගෙන කියෝ එයාට අදි සීල අදි ශික්ෂා අදි ප්‍රඥා ශික්ෂා යන්න බාධා වෙන්නේ තමයි කොහොමද ඒක ඉතාමත්ම අනුකේතකට වෙන්නේ මොකද අපි හොඳින් එළියයි මගේ හොඳ මම මට බරුවක් හතරයක් නම් කතා දෙන්නේ. අදා හොඳ එක කීටි හොඳේ එන්නේ මේ කලවරන්න බැරි කටකෝලක්. ඒ වගේම තව කෙනෙක් බලපාන විද්‍යුත් චරිතයට ඒක නඩවෙන්නේ මගේ පුදු ජීවිතය ගන්න දෙනවා. මම මෙච්චර හොඳ වෙලා තාම මට ඒක උපදෙස් දෙන්නේ කියලා හිතනවා. මේ ශාසනයක් ඇතුළත ජීවිත කාලයක් ඇතුළත සත්‍ය අවබෝධ කරගන්නකද ඉදිරියට යන යෝගාවචරයට මුද වෙන එක ඉතිරිව අපි උනේ. එයා අපි හොඳ තිබියදී වඩා හොඳට යන්නේකට විචාමානී භාවනා ජීවිතය කරයි භාවනාවෝ භාවනාවෝ භාවනාවෝ භාවනාවෝ ඒ භාවනාරාමතා භාවනාරතියදී මේ ඉස්කන්දහා ඉස්කන්දාලගෙන කාමරතිය කාමරාමතාය ඉච්ඡල කරොත් ඒක අනිවාර්යෙන් භාවනාරාමතාවේ පිළිකාවක් ජීවිතය අනුරූපවන්නේ අපතිය කියලා කියන භාවනාරාමතාවේ කටයුතු කිවිදී සහනාරාමතාවය කදේශයේ තිබෙන්නේ එකතු කරන්න හදන. රැස් කරන්න හදන. එතකොට ඒකට කියනවා භාවනා රත්නිය සහ ඒක නැති කරගෙන අරමුණ කියනවා. මේ පරිදි මානසික සාමාජික පරමාර්ථය නුචි ආරතුචි මාර්ගයේ පළවෙනිම කාම සිනාව කාමයි. දෙක තමයි අපගේ එක බෞද්ධයෙක් ධර්මයක් නැහැ. හිතලා නැහැ. ඒ කායික සඳහා ඒ පළවෙනි මාන දිනවත් එක්ක වැඩ කෙරුවොත් පළවෙනි මාන දිනව පරතවගත්තොත් දෙන්නේ. නමුත් අර මානසික නාමයේ කිව්වට වෙලා තියෙන්නේ දෙවෙනි මානසික නාම අරතිය අරතිය කියන්නේ හදි කුසලයට කම්මැලි අකුසලයේ තියෙන්නේ නම් අකුසලයක් කරන කාලේ කරනවා. ඉතින් එහෙම කෙනාට ඒක ඉස්මතු කරගන්න. වෙන කෙනාටම අකුසල කරන අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ හම්බෙච්ච වෙලාවේ වටින බලන්නත් එපා, අන්තිම අදස ගන්නත් එපා. තමන්ගේ අර්ථ සිද්ධිය සලකලා අර්ථ සිද්ධිය සලකන්නේ අකුසලයේ සමානකයේ කියලා කියන වචනය විතර. ඒ විපස්සනා දේශනා ඒ සූත්‍ර අනුකම්පය නැති කරන විදිහේ ඉඳලා තියෙන්නේ ආවිච් කරනවා ජාගුරු ස්වාමීන් වහන්සේ කියනවා නිතර රෝග වර්ෂාය වහිනවා මේ වාගේ ඉදිරියට නැත්නම් පතර පිළෙන්නේ නැහැ. සත්‍ය දැසට ආගෙන ගියද කියන්න පතර පිළෙන්නේ නැහැ. චාබිවිලා බලලා වාදනයේ වීදියා ගන්න බැරි වුණොත් වැසයි කියලා දෙකක් කරාන්නේ නෑ. ඒ වගේම තිබ්බොත් වාදනය කුංචි කොටස් වෙන ලොකු බරක් තියෙනවා. ඉතින් සම්පූර්ණ සත්‍යපොත් එන අර ලොකු වාදනයේ පොඩ්ඩයි බොහොම කොට පිළිලා වෙනවා. තිබ්බානේ කන්නේ ඉලක්කින් වගේ. වහිනවා. ඉතින් එනවා පිළිබඳව ආරායිස්. ඒ ධර්ම කියන්නේ ඒකමයි සත්‍යම ස්වභාවය. ඒ තමයි යොත් සංස්කාරය. ඉතින් නැතුව අපිට ජීවිතාවරණය කරනවා. එතකොට මේ ජීවිතාවරණය පින්නකට බලාපොරොත්තු වෙන කරන්නේ කරකවනවා. ආසසකප්පී කරනවා. ඒ හැම කිම වෙන්නේ අතිකුසලයේ සමාරාමණයක අනුයි. ඒක නිසා ජාතක වශයෙන් දෙජාතිය සිංහ ජාතිය මේ මතු දුක වෙන අදහසක් තියෙන කරන්නේ. මෙයා මේ මතු දුක වෙලා මේ ප්‍රාර්ථනා කරන සම්පූර්ණ අපරාධ ප්‍රමාණය ඒකට තමයි ආගම අනිකතරව මේ බාහිර සංස්කෘතිය. විකාර කරලා අපි ජීවිත බාහිර කාමයේ පොදු දුරවත් යන්නේ. ඒසා දුරකට යන්නේ. වීෂය කැදෙන්නේ කියන පොදු දුරවත් තියාගන්න නැත්නම් ඒක තමයි ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න පුළුවන් බෝධ දුරවත් නැත්නම් කියලා ඒක මහත්තුම සේවනක් කියලා කියන්නේ. අර භෝගානි කතා කරන්න දෙන්නේ නැහැ. ඒ ඉස්සරහින් කීවේ දේවල් ඒක දැක්කට පස්සේ බුදුම කාර්යයේ hina වෙනවා පුදුමාකාර hina වෙනවා අපි සාක්ෂිය ගන්න බුදු ආත්මෝ බුදු විච්ච ගෝපී මුඛීකද ඒක උදේ ඉදියක් පරල දේවා කියලා ඉංග්‍රීසි ලැබේවා කියලා දුරට බලේ කම් වේවා කියලා භාවනා කරන මේකේ දුෂ්ණයක් සලකන්නේ කරන්නේ කරගත්ත ඒ ප්‍රශ්නයක් නෑ වෙන නම් වැඩ කරන්නේ අවාකරණ එක නෙවෙයි මම මේ කතා කරන්නේ මේ වාසිකව භාවනා කරන්න කරන තමන්ට කැක්කමක් තියෙනවා දැනුමක් තියෙනවා තමන් මතක තියාගන්න ඕනේ මේ ගත කරන චිත්තක්ෂණය අපි මේ අතිකුසලයක් සඳහා එතන තියෙන එක වඩා ජීවු කරන දෙයක් සඳහා ආරක්ෂා කරනවද එහෙම තමයි කරන්නා වාගේ ඇවිල්ලා කරගෙන අර ගහුවෙලා කරගෙන යනවා කියන එක නිසා ආජාති දෙකක් ලෝකේ තියෙනවා හුඟක් කෙරෙන්නේ ජනාධිපති උදාහරණයක්. ඒ සියලු කවුරුහක් ලබලා දෙන්න. ඒක නැත්නම් ප්‍රාර්ථනාශ කරන්න. ඒක නරකයි. වෙන සිදු කරාට වැඩිය අරුම දේවල් කරන්නේ උන්දයි බලන්න. මොකද භාවනා කරන ආනකොට කෙවෙනි ධර්ම නාහසිතී අත්‍යවශ්‍ය. එචයන ආශිෂ්‍යාව ස්වාමීන් වහන්සේ සමාරෝතිය වැඩමුළුවකට බුද්ධි ගත කරන වෙලාවේදී දාන ගැන කතා කරන්න එපා. සීල ගැන කතා කරන්න එපා. මේ දෙක සම්පූර්ණයෙන් දැන් භාවනා ගැන කතා කරනවා. ඒ දුරදෙනෙකුට කියලා වඩා හොඳින් දාන දෙන්නවා. වඩා හොඳින් සීතලෙන් කොහොමද භාවනා කරන වෙලාව ඒ සදාත කරනවායි කියලා කියන්නේ. මේ කුසලයේ සහ අකුසලයේ දෙක අතර වෙනස. කාම කිට්ටු ගන්න අමාරුයි මොකද අද කුසලිය ඇදගෙන. තේරුම් අමාරුයි. කුසලිය දේශි. ඒක කරන නිදර්ශනයක් වශයෙන් කියනවා විනායයන් කියන දේකට. අපි අලිපන්තික සමාජික අධ්‍යක් කියනවා වැඩි බලපන්තික රජ වෙන්නේ. කවුරුත් හරි කරන්නේ බලලෝකන ගමන් කරනවා අයිය වෙන්න කැමති. අලිපන්තික සමාජික අධ්‍යක් කරනවා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ ආගමේ ශාක්‍ය සිංහේ පිට මාර්ගන අස්තිවාදී වෙන්න ඇතෙක් පිට බලපෑ. ඉතින් මේ වගේ විවරණයක් පැහැදිලි කිරීම බුද්ධ ජනතාවට කරන්න බෑ. ඒගොල්ලෝ මෙච්චර විවිධ නැහැ. යත්තම ප්‍රශ්න කියලා ප්‍රශ්න අහගන්න ප්‍රශ්න. මෙතන නෑ කියලා මම කියන්නේ. මොකද මේ හැටම දිනලා තියෙනවා. ඒවා අපිට දෙන්න ඇවිල්ලා ඉන්නේ. සාරයක් පස්සේ ඒක අරගෙන චිත්තක්ෂණයක් වරගෙන තාලෙ දෙක ගැන මෙල තාලෙ අපි කුසලයකට යන කාලයකට ඔස්සවා තමයි ධර්මදේශනාවේ තමයි ධර්මදේශනාවේ කියලා දෙනවා මේක සීතායි කොහොමද ඒක වදාරන්න ඒකේ මානසික වරෝ මේ කැමැති තුන හොඳයි නෑ මානසික තුන හොඳයි කැමැති තුන හොඳා අන්න ඒක දැනගන්න බැරි නම් මේ හොඳයි කියන එක හොඳාට කිසි වෙනසක් නැහැ. මේ වයින් භාවනා කරන ආන බාර. එදිනෙදා බාර අතර වෙනස අඳගන්නවා. ඉතින් ඒ නිසා බාර තිබුණාට අහන්න ගියොත් අර අතිකුසලයේ වරපෝ අර රාමකුසලයේ යන දේහලෙන් තමයි. ඒ නරක දෙයක් කියන්නේ නෙමෙයි. යෝගාවචරයක් පැත්තෙන් බලනකොට ඒකේදී අනුකුසලයක් තියෙනවා. බැරි අරතියක් යටපත් කරගෙන භාවනාවට වඩා ගන්න. ඒ ධර්ම දේශනාවට තියෙන ශක්තිය ඉදුමාකාර ඉඳන්සලා කරලා තියෙනවා. අර්ථ වේවිත කාටා දා දේශනා කරනදී අර්ථ සංහිත එක බලපදී. අනුසුදු වෙනසක් ඇති වෙනවා. ඒක නිසා මේ වගේ වෙලාවට අපි ඉල්ලගත් කරන දේවල් එක සැරේම තේරුම් ගන්න විශ් කරන්න එපා. ඒක නැවත නැවත අහලා කොහොමද ඒකට වද ගන්න ඕනක් කියලා හැඟීමෙන් අහුවොත් අපි ඒකට කියන්නේ ධර්ම බලවේගය. ඊට ධර්ම බලවේගය කියලා ඒක හැම කෙනෙක්ම හිතාගන්න ඕනේ. මට මේ හම්බෙච්ච අවස්ථාවම ප්‍රීමේ සංයමාන සිතනාගෙන අත්‍යන්තයෙන් දැනගෙන අන්‍යයෙන් දැනගෙන අධ්‍යක් කිසිලක් නැහැ මම කරා ගන්නවා කියලා ඒ ධර්මයේ සිටින නිවාසිකත කළොත් ඒකට කරපු භාවනා විදියේ කිසි සතිය ධර්මයේ ඇහිමට උදව් කරනවා ධර්මයේ ඇහිමේදී කරන සතිය භාවනා උදව් ඒක ඇත්තටම ආනසික විදිහේ දේශනා කරන්නේ මේ කියන ධර්මයේ හරහා මේකේ පුදුම භාවනාවක් ප්‍රශ්න නොදන්න දේවල් ධර්ම දේශනාවය ජීවෝ කෝපික මට්ටමේ කරන්න සමාකාරව තේරෙන්න කරා නම්දී අදුවදා මගෙනවා සර්වප්‍රතිෂ්ඨ සූත්‍රයකට සංවදිනාසික හදලා කරලා තියෙන්නේ මනහන් කරලා තියෙන මොකද යොමුනේ කරලා මතයදලා හදලා කරනවා ඒ නිසා ඉදිරියට කරගත්තේ සර්වඥාන්සේගේ පිටිකින්කට සර්වඥ දේශිත පිටිකේ සූත්‍ර පිටකේ සංකල්පය සඳහන්ලා කියන බොච්චහක සංගීතයයි ද්විතිය සූර්ය සූත්‍රය කියලා මේකට සංගීතකාර ස්වාමීන් වහන්සේලා තියෙනවා. ඒකදී සර්වඥාන්සේ සඳහන් සූර්යසන්තිවේ පාදාය ඇදුරියක් උදේතෝ ඒවා උපකරණ ඒතන කුඹ නිමිත්ත ඇසිකරවෝ කරා. මහණ මේ සූර්යා උදා වෙන්න ඉස්සෙල්ලා හැමදාම සූර්යාට ගන්න අරුණයි. ඒ අරුණ තමයි තව පොඩ්ඩකින් සූර්යා එන බවට පූර්ව නිමිත්ත. පූර්වාගම වෙන්නේ. ඒක නිසා මොකද නේද? පාරට අඳුර දෙක පාරට ඉන්නේ නැහැ. අඳුර ටික ටික ටික ටික නතර වෙලා අරුණ නැතලා අරුණ පස්සේ තමයි සූර්යා නැගෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සෝපාකාරික ධර්මයකට. කිසිම දෙයක් ලෝකයේ ආහම්බයක් කියලා. ආහම්බයක් කියන්නේ පුතර්ජනකට විතරයි. පුතර්ජනට හැමදේම ආහම්බයක් අධිශයනතුරා ඇදැත්‍ය කුණීම ඔක්කොම සර්වඥාන්තමේ සියල්ලම හේතුඵලයි. ඒ සංසූර්ණ ඇදී ලෝකයේ ලෝක ධාතුක තියෙන මොහොත ශක්තිය. ඒකේ තමයි ඔක්කොම හැදිලා තියෙනවා. සූදානම් වීමක් සිදු වෙන ක්‍රමිකව. ඒ නිසා අන්ධකාරයේ ඉන්න කෙනෙකුට බය වෙන දෙයක් පාට ඉවරනදී ඉතරම් ඉස්සලා මේ පූර්වාංගම උපදිමිතක් වෙනවෙන්නේ අරු. ඉතින් මේ කූපම ඊට පස්සේ කරගන්න කරා කරලා තියෙනවා. යම් කිසි කෙනෙකුට මේ භාවනා ආර්ථයක් බලාපොරොත්තු වෙනා වූ බෝධි ප්‍රකාරයක් බෝධිපාක්ෂික ධර්මයක් බෝධිඥාන ධර්මයක් එකවර පාර වෙන්නේ නැහැ. ඒක පාර වෙන්න කලින් දෙක නෙමෙයි. පූර්ණ වෙන යෝනිසමස්කාරය කියලා කියන්නේ සිහි නුවණ. යෝනිසමස්කාරයට සමාන කරලා තියෙන්නේ නිවැරදි කල්පනා. ඒ කියන්නේ අයෝනිසමස්කාරය මුලින්ම කල්පනා මොළකට කල්පනා කරලා දැන්නේ වරුව මොළ වරුව ආවෘත්තික පොරව ගන්නවා කියන්නේ මේක එක්කම අවුල් කරගෙන මානසික ආතති ඒකට කරනවා කරනවා යෝනිසුමත්‍යකාරකෙත් නෝන් කරනවා ඉතින් මේ දුවගේ කල්පනා කරනවා කියලා තමයි හැම වෙලාවෙම කරන්නේ ඔබ කරන්නේ මොඩකට මේ අපි කවුරුවත් නැති වුණාට අපි හැම කෙනෙක් තුළ ෂටගති මායාවී කර්තේ සහ වචනික ධර්ම ඒ කියන්නේ වචනික ධර්ම හරහා මොඩනම පෙන්නේ ඥානකට ඥානකට පෙන්නේ ඒ ඒ ඒ වංචාවට තමයි මේ වාචික ධර්ම කියන්නේ. ඉතින් මේ වංචනික ධර්ම පිළිබඳව මට මම දැනගන්න ඕනේ. ඒක මගේ කෙරෙන අත්‍යවශ්‍ය කාරණාවක් කියන එක කල්පනාවක් හරියාවක්. ඒක සාරම ආයතන ගන්නකොට මම මෙච්චර මේ සිවන දීලා කතා කරා ආරෝග්‍ය දීලා කතා කරා සහාන දීලා කතා කරා තාම මම චකරක් තියෙනවා තමයි මම මාලා දීලා තියෙනවා තාම මම වංචිත කරන කියනවා අපි සිංහල කියන සටකපට වැඩි තියෙනවා කෙලෙක ආපදේ නෑ කියනවා ඒක අහිතක්ෂය ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ සටකපට ගැති මාදී වෙනකොට මට තරහ වෙන දේවල් මගේ ඇතුලේ සිද්ධ වෙනවා එතකොට මට දීවිත එතකොට මට සටකපට ගැති තේරුම් ගන්න වෙනකොට මම කරන්නේ ඒ වැරදි මා කළා වසහායලාගෙන මම නිවැරදිගේ වශයෙන් පෙන්නන්න උත්සාහ කරනවා ලෝකෙට එතකොට සහකරපත් අපි තම තවත් අපි යෝගාචරය කියලා කියන්නේ ශාක්‍රතන සාරී මහන්සලා කියලා කියන්නේ ශාක්‍ය මහන්සලා කියලා කියන්නේ වසන්නේ අපි සාවකතුන් දිනමයන් වෙන කරකටලා තියෙනවා පරිචිතකයක් තියෙනවා මේ මාතලක් කියන්නේ මා ඉති දැකලා හදාගන්න ඉන්නේ ඒක මට පේන්නේ ඒ පේන කෙනා මට කියන්නේ කියලා ඒ කෙනා අවුකුල පාවර ඒ පාවරට අපි සංඥා ආශ්‍රාවේ ඉන්න ආචාර්ය යත්පාතිහ මාතෘජාතිය සත්‍යස්තුජාති මාතෘජාතිය මම පෙරදිගට උපාධ්‍යායන වහන්සේ මට පොතපතේ ඉන්න ආචාර්යයන් වහන්සේ ආර්ථික පරිදේශනකුත් පරිදේශ භෝග සහෝදරයන්ට මට දෙන්න කියලා මොකද අපි එක පහුවේ දැනන් පහුවේ ඉන්නේ. ඉතින් ඒ නිසා සංඥාන ආකාශයේ අපි එකිනෙකාට විවිධ දැනි ගන්නවා කියලා කියන්නේ ඒක. අරමනේ අන්‍යමන තාක්ෂණික ආත්මන උත්හාවක් එකිනෙකලා එකිනෙකාට ප්‍රත්‍ය වේලා එකිනෙකලා එකිනෙකා ඔසවාට නිමින් තමයි අපේ සංඥා ගැටේ. අයවත් මෙහා පිළිතුරු. මෙයාට අපේ තරහට මේ ඒ ගුරු ස්වාමීන් වහන්සේ පහුවේ සහෝදරයෙක්ගේ වැරදි පෙන්නන විදිහට ගහලා බණ්ඩා හිදෙලා අවබෝධයෙන් නිවිලා බෑ හදාගන්නවා මේ දීෝකය ඒක ආකාරයට දිනුනොත් කෙලෙනවා කරන්නා කෙරුවා මොකද අපි මානවක ජීවිතයේ යෝගාවචරයේ ඉන්නේ වෙනස් කෙනෙක් යෝගාවචරයේ කියන්නේ කල්‍යාණ සත්පුරුෂය දගන්නවට ජීවෙන්නේ බලවෙන කරන දෙයක් නැති සමහරවල් මේක විදිහට කැමති. නමුත් ඒක කියන වැඩක් නෑ. ඩයලොග්ස් ස්ථාවර ඉන්ටර්ග්‍රේෂන් උදස්තරවවාගෙන සමාජීය ශාක මායාවිය නුවන්තර මරණ මොහොතකට පහු කරන්නේ නැතුව ඉදිරියට මොහොතකට පහු කරන්නේ නැතුව වයසට යනකම් නැතුව මේක පහු කරගන්න ගන්න මේ ප්‍රයත්නය තමයි යෝගාවදී කියන්නේ. අනිත් කරගෙන යනකොට කෙනෙකුට අවශ්‍ය බෞද්ධ ධර්ම මට්ටමට යනකම් තමයි භාවනා දියුණු කරන්නේ. අද අපි දවල් සාකච්ඡාවේදී අවසානයේ ප්‍රශ්නය කල්දරුවා මේ මානපාන සතිය කරලා ධර්මානාපාන කරලා සතිය වඩන කොහොමද කෙනෙකුට ජනකාරණ දක්වා දියුණු කරන්නේ. ඒකේ කෙනෙකුට ජනකාරණ සඳහන් කරලා තියෙනවා. බුද්ධ ධර්ම කරපිටිනවා කියන්නේ ඒකට වැරදෙන රාශියක් නිහිත කරගන්න. උදාහරණයක් වශයෙන් තියෙනවා සතර සතිපට්ඨාන සම්‍යක් ප්‍රකාරීය සතර ඉන්ද්‍රියපාර සතර පංච ඉන්ද්‍රිය පංච පාල වඩාකට ප්‍රසිද්ධෝජන ලක්ෂණය. ඒක ටික ටික ටික වැඩ කරගන්න ඕන වෙනවා. සතර පංච සතිපට්ඨාන ටික ටික ටික වැඩ. එහෙනම් කෙනා සතිපට්ඨාන යනවා. ඒක හරි අවශ්‍යයි. නන්දු පරාණ උද්දේ ඉතිපාරේ ප්‍රධාන වීර්ය ඉන්ද්‍රිය බල වශයෙන් දුන්නේ. ඉතින් මොකටද සඳහන් කරලා තියෙන්නේ? නැත්නම් ඔක්කොම වැඩ පිළිවෙල. සතුටපත්හාන ඉඳලා උච්චිත ධර්ම ලක්ෂණ වැඩ ඔක්කොම ඉවටන කරනවා. යෝනිසංස්කාරේ යෝනිසංස්කාරේ නන්දා යෝනිසංස්කාරේ ධර්ම දේශනා කරගත්තී යම් කිසි කෙනෙකුට මානෙමි බුද්ධස්කත උපදව ගන්න ඕනේ නම් ඒ ඕජනක ධර්ම පහළ අවබෝධ නිමිත්ත තමයි පූර්වම ලක්ෂණය තමයි යෝනිසමස්කාරය ඉතිහාසතර කියන තෝරගන්න ඕනේ යෝනිසමස්කාරය කියන වචන තෝරගන්න ඕනේ එතකොට තමයි අපිට මේ ජීවිතය දාලා ඒ ශාපෝජන කියන පදේ සඳහන් කරන තියෙන බෝධි අංග නීවරණට ආධාර කරගන්න. කනුගුණ ඒ භවනාන්දත් ලාභලත් කියනවා, දුෂ්කරතාවක් කියනවා. ඒ නීවරණට අනුග්‍රහ කරදී ඒ සඳහා ආධිදයකම සත්‍යකරණ කරන්නේ ආනාපානසතියකෝ සතිපතරකට වශයෙන් මේ කොහොමද උදව් කරා කොහොමද මුද්‍රාට විමුක්රණ කියන එකට මේ මාතෘකාවයි ආලෝචනාස්කමේ ဒုတိယ සූර්ය සූත්‍රය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා උත්සාහ කරන්නේ පිළිස සාක්ෂිය පිළිබඳ අන්නා පිළිපාව. මේක අනුගමනය කියන උත්සාහ කරලා තියෙනවා. යන්න නැත්නම් තියෙනවා. යන්න කරවෙන්නේ ඒ තනාවකාරී අනුපාරු පිළියම් කරගන්න. කොහොමද දුක් කරගන්න දක්වා දුර කරන්නේ? ඒක කරනකොට ඒ කටයුතු කරනකොට අපි සති සම්පෝධිය කියලා බෝධිසත්ව කර්මතින මුල බෝධිසත්ව සති සම්පෝධියක් ඕමික වේ සාහිතාපුදී කරා බුද්ධාගමේ මානෙහි බුද්ධාගම මනාවම දක්කාරෝ භාවිතෝ භවීකරෝ අභිඥාය විපානාය මන්නේ ඇති සම්බුද්ධත්වයේ කියන එක අනුරල් ඇඳලා දෙනවා අපේ සුභ මාර්ග දෙවිල ප්‍රකට කරන දෙවිවරු නෙවේ කාරණා ප්‍රවෘතනවා නෙවේ වචන නාකර බෑ ඊතාවත දුෂ්කරයි ඒ දුෂ්කර සංසාර පොඩ්ඩක්මයි සම්මදස්සා මෞසින් ඔබට මනාකොට දක්වන්න ඒ දෙන්න බැරි සිතට බැරි ආකාරයක් වශයෙන් මොකුත් නැහැ මේ නාම ධර්මය සර්වඥ වහන්සේ කොන්දේ මහාස්වාමීන් වහන්සේ සම්පෝෂණය කළා ඊළඟට කරන ආකාරයන් මාස්ටර් විදලා පතරම ධර්ම සංගායනාව ඒක සංගායනාව උදකරන තුනතර පහ යනකොට ගණකාරුද කරා. මොකක්වත් කරන්නේ නැහැ. අදින්නිය කියවුව 2008 කට පස්සේ අර භගවත්චරණාංශී මාර්යාවේ දුනි විශේෂාවදාව පෙන්නලා අතුරලා මහාකෝ දක්වනකොට මේ සතිය අපි දක්වන පෙරකට කියවිද. ඒක අනුමත කරනවා. බුදුදානසේ මනාපට කරනකොට අපිට කරනවා ලැබෙන්නේ නැහැ. සත්‍ය ජීවිතයක සති සම්පෝඥාඥයක් වෙලා නැහැ. සතිය තියෙන්නේ. අපිට කරන්න වෙන්නේ ඒක තවරකට දියුණු කරන්න ඕනේ විශේෂණ බලන්න. විශේෂණ අත්තුත් අපි සාකච්ඡා සිටිනතොරතුරු නැවතලා කතා කරගන්න ඕනේ. මූලික කමටහන් වගේ සතිය කියලා කියන වචනය කාට හරි නිර්වචනය කරන්න කිව්වොත් භාවනා කරන කෙනෙකුට ඒ විවිධ පැතිලින් කරගන්නවා. ඒ කියන්නේ අනිත් පැත්ත තමයි මේ බෞද්ධයේ ලෝකේ ලංකාවේ බෞද්ධය කරගෙන දැන් අහුවොත් ඔබතුමා හෝ ඔබතුමිය බුද්ධාගමෙන් කියලා උදාහරණ මොකක්ද කාටද කියලා දෙනවා මොකක් කියලා කියලා දෙන්න කියලා ඇහුවොත් අන්‍ය අනිත් කෙනෙකුට ලේසි නැහැ. ඒ පරස්පරක් තියෙන මේ පරිමිතගෙන ඉන්න ආගම තරම් නිසා පොට්ටික කරගන්න. ජීවිතය කියන්න වෙනවා පරස්පර ගිහිලා ඉඳ ගන්න. වෙනවා. අපිටවත් ඉගෙන ගන්න බෑ. ඉතින් මේක ඉතාම උච්චතර අවස්ථාවක් ආවා අපේ රට සුද්ධයේදී සුද්ධයවිල්ල බැලුවා දෙකින් මිනිස්සු මේක බොරුවක් කියලා මිනිස්සු ක්ලේච්චේ දේවල් අහකට නෙවෙයි පැහැදිලිලා තියෙනවා ගුණවත් තියෙනවා බව හැබැයි ආගමයි සම්බන්ධයි තමයි පාසල සම්බන්ධයි කරන්නේ බෑ සුද්ධ හිතුවේ මේක ක්ලේච්ච જાතිය වැරදුණු දෙයියදරන්නේ කොහොම හරි මේකට දේ වැඩ ඉලක්ක කරන්න ඕන කියලා සුදාගේ මහන්සිය ඒක හරියට නෑ ඊට පස්සේ මෙරුවා මේ මිනිස්සු මොකද බැඳිලා ඉන්නේ කියලා දැනගත්තා දැන් ඒ සුද්ධ පාලක ආදි ඉගෙනගෙන සිද්ධාර කරන් බැරි වුණාදී සම්පූර්ණ ත්‍රිපිටකය දරන පාරාසය ඉංග්‍රීසි ජනක ආර්ය තත්ත්වයට උදාම වැදගත් පිළිසක් ආදි එක්සර්සයිස් කියලා පාලි ග්‍රන්ථ සම්භාදන පිටිවිලි වලට තමයි අපිටෝන ලෝකිත විද්‍යුත් සියලු දෙනාම ලෝකවල මේක පාලි භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට වෙනවා. ඒ දැන් මේ බුද්ධ ආකාරයකටවත් අපිට තියෙන ගෞරවය කියන්නේ මේක ලේච්ඡ ධර්මයක් කියලා ඔප්පු කරන්නේ. ඉතින් තියෙන්නේ බොරුවන නෙවෙයි කියන මේක කිසිම බොරුවක් නෑ. මේක නිකන් මිනිස්සු අතකට තියාගෙන කරන වැඩක් කියන්නේ කියලා දේ දීලා පරගත්ත දෙකට පරගත්ත දෙකට ගලීෂියක් නැහැ. කරලා බලනකොට ඒගොල්ලන්ට තේරෙන මේ බුද්ධාන් කියන එක කොපු කරන්නද පිටු කරන්නද එක දෙයක පුංචි කරන්නද දායකනද දෙවැනි හිතන මේ කියනකොට කියන පරිත්‍යාගපාරයි මේ කියනකොට කියන ධර්මවත්දී මේ කියනකොට කියන ආර්යශ්‍රංග මාර්ගය මේ කියනකොට තානානා නිත්‍යකේ මේ කියනකොට රෝග සමෝහේ මේ කියනකොට සීගමන ප්‍රත්‍යය මේ කියනකොට කියනවා අලෝගදෝ සම්මෝහය. ඒ අතින් ගලවත් සුද්ධ වෙනක අහා ගන්න බැරි නේද? ඒ නිසා පොත් පරිවර්තන වල ලීස්ටිස් නැති නිය වෙනම නිවෝල ඔක්කොම බලලා අනේ මෙච්චර සිද්ධි කටපාඩම් කරනවා මේ මොකක්ද කියලා කියලා දෙමලේ දින තීරෙන්නේ නැහැ කියලා ඇත්ත. හැම පැත්තෙම ගත්තාම විචු පැතුලේ විතර කරන්න පුංචි කරනවා. දෙටි බලුත් හරියට කියන්න බෑ. මේක වෙනම දෙයක් කියලා. ඉතින් ඒක ඔපරේට් කරගන්න. ඇත්තම මේ ප්‍රයත්න සිංහල උදාහරණ කියන කොප්පන් දෙය තමයි. මොකෙක වෙලී අඩු කරන්න බෑ. නමුත් ඒ බුදු ස්වාමීන් වහන්සේලා විදිහේ වෙනස් පොඩි විකල්පයක් තිබ්බා. උන්වහන්සේ අනිවාර්යයෙන්ම අනුකර අප්‍රමාණ සර්වඥාන්සේ අවසාන වචනේ අපමාදීන් වික්කේ සම්පාදේත වය ධර්ම සංඛාරා. ඉෂරේ බුදු විපස්සනා ක්‍රමයකට හැම තැනකම රාමබල භාරතියමා ඔක්කොම සුද්ධාභිරකට හරි අප්‍රමාදිකකට හරි. නම් ප්‍රශ්න මොකක්ද අප්‍රමාදික මොකක්ද කියලා සිංහලට වචනයක් නැහැ. කොහොමද සතර කෙරෙහි පිළිසිනා කාය ධර්මත් නිවිදුනා. බුදුරජාණන් වහන්සේ දෙන්නු මේ වචනාම ගැඹුරු වචනයට සිංහ පරිවර්තනයක් අපි ඒක ආක්‍රමාදයෙන් කියනවා. හැබැයි යොනිය කියන්නේ ප්‍රමාදයට ඇති දෙන්න වචන තියෙනවා. සිංහල පොඩි වැඩි කරත් විනාඩියක් තමයි. ඒක ශුද්ධ. ඕනි වැරදකම කරන්න කවදාවත් ලාභ කරන්නේ. ඒ සිංහල ජාතියේ නිතිදයක්. බුදුජානක අප්‍රපාණ්‍ය දේශනා කරපු සංස්කෘතික සිරුරකට ප්‍රධාන ජාතක කොයි වෙලේකටද තමයි ඒ සමාජයකට අපතන කියගෙන ඉන්න කිව්වා මේ අපේ යාළුවෙකුට දීලා තියෙන්නේ UL flights UL කියන්නේ usually air ticket හැමදාම ප්ලේන් එක කොහොමද යාළුවා කරේ ඉතින් ජාතික ලක්ෂණ ඉන්දියාවේදී මිනිස්සුන්ට කිව්වොත් ඒ කෝච්චි ගමයි කියලා. එතකොට මේ කිව්වොත් මේ රාජස්ථාන කෝච්චි ගියර දෙන්න ඕන කියලා. අපි ඉන්න බෑකට කලින් කෝච්චියක්. ඉතින් මේක කනවා මල්මාලයක් කරලා මේ එන්ජින් එකට කතා කරනකොට උඹල මේ තමයි කිව්වද බලපන් මේ ඇයකට කලින් කෝච්චි ඇවිල්ලා තියෙන මල්මාල දානකොට මේ ඉන්නේ ඉන්නේ. ඒ විශේෂිතම තමයි සිංහලට ඕන තරම් ගන්න පුළුවන් වැඩක් කියලා කරන්නේ. දැන් බුදු බුදුමහාමුදුරනේ අක්‍රමණය විස්තර කරන ප්‍රමාදයේ අනිත් පැත්ත. ප්‍රමාද නොවේ කරන දේ වෙලාවට කරන්නේ. ආශ්වාස කරනකොටම අපි වෙන දෙයක් නේ ආශ්වාස කරනවා ප්‍රසවාස කරනකොට ඉස්සර පසර වෙන්නේ අතීතේ කරන අනාගතේ කරන අතර විතර හිතන්නේ ප්‍රසවාසයේ බව ගන්න. වම කියනකොට මේ මම කියන්නේ කියලා ගන්න. ඊට පස්සේ කොහොමද ධර්ම ප්‍රමාණයකට මේ ධර්ම කියලා ගන්න තමා වෙන්නේ. ඉෂන් කසර වෙන්නේ. ඒ කියන්නේ අප්‍රමාදී කියන වචනයට සමානාර්ථයක් තමයි සරණ. ඒක අතුවගේ ඉදිරියට. සත්‍ය සහ අප්‍රමාදී සමාන. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ අප්‍රමාදී බොජ්ජියක් කරගන්න ඕන. තමගේ ජීවන රටාව කරගන්න ඕන. සත්‍ය සම්බුද්ධ ජනක බවට යෝනිං සලකා ගැනීම යෝනිං කාර්යය අවශ්‍යයි. ඒක අනිකත්තත් යම් කිසි කෙනෙකුට සතිය වැඩෙනකොට ඉබේම යෝනිං සලකා ගැනීම අකවාසියට ලැබෙනවා. ඉතින් ඒ නිසා ඉස්කෝලේ ළමයින්ට අධ්‍යාපනය කරන කෙනෙකුට ඥාන සම්පන්න වෘත්තියක් කරන කෙනෙකුට ඒ ඥානය ලබන්න ඉස්සර වෙලා එයා හදිසි කරගන්න සතිය වැඩුවොත් අනිවාර්යයෙන්ම ඒ වගේම උපපති ඥාන සංකේක්‍රණාට සතිය වඩන්න දේශි. උපපති ඥාන සංකේක්‍රණාට සතිය වඩන්න දේශි. ඉතින් ඒ නිසා මුදානන්ත සදාහන් කරලා තියෙනවා පඤ්ඤාවත් සායම් ධම්මෝ ආයතන දුක්ඛස්. ඒ සතිය කියන එක තමයි නැති කෙනාට එහෙම නැත්නම් ජීවිතේ සම්බන්ධ කරගෙන පහසු කෙනාට ගහලකට කොහොමවත් කරන්නේ අනුකම්පා කරගෙන නැවතනවතනවත කියලා. ඒකටම පොඩි අල්ලුවක් විදියට පෙන්නන තියෙනවා මේ සත්‍ය කියන ධර්මය අප්‍රමාද කියන ධර්මය වඩන්න ආසන්න කාරණා වෙන්නේ සතියම. සතියම වැටි වැටි ඉගෙන ගන්න කියොත් අර කැඩි කැඩි වැඩි වැඩි වැරදි කර කර ඉගෙනගත්ත සතියම තමයි ඉදිරියේ ඉතු බලවත් කන්ද මේ කුල සතියු කරා. මේ සති මොහොතේදී සෑහෙන අතරදි සහිතව මේ සතිය ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න කාලේදී පොච්චංග කියන්නේ. ඒක කියන්නේ සතිපත්ත. අත්පත්තාන් කියපු කය හොල් කරගෙන සතිය වල. වේදනාව හොල් කරගෙන සතිය වල. චිත්ත ධර්මතාව වඩල වඩල වඩන වඩල බොද්ධංග මට්ටමට යනකොට ඒ සතියේ තමන්ට ඒ සතිය පිළිබඳ අර්ථකථනය මෙන්න මේ කර්මයේ කියන්න කියන එක කවුරුත් කියලා දෙන්නේ නැතුව තමන්ටම වැටෙන මට්ටමට ඉස්සලා කරගෙන යහපතම උත්සාහ කරලා වෙටි ගමන් කරන සතියක් ඇති. ඒ සත්‍ය සම්පූර්ණ කරන මට්ටමට යනකොට දැන් තමන්ටම තියෙන විදිහ ශ්‍රද්ධාව නෙවෙයි. ශ්‍රද්ධාව බුද්ධි වෙන එකක්. වීර්ය බුද්ධි වෙන එකක්. සතිය බුද්ධි වෙන එකක්. සමාධි බුද්ධි වෙන එකක්. ප්‍රඥා බුද්ධි වෙන එකක් කියලා මේ සතිය අනිත්‍ය වලින් වෙන්කොට කරගැනීමේ ශක්තිය තමන්ට වැඩෙන්න පටන් ගන්නවා. දැනට සමගෙනාම ටික ටික ඇති. මේක තව තව දියුණු වෙනවා. දියුණු වෙනකොට වෙනකොට වෙනකොට මේ ශ්‍රද්ධාව කියලා හිතාගෙන ඉන්න සත්‍යයයි පතර වෙන්නේ. අන්න ඒ මට්ටමට සත්‍ය ගන්න අපිට හොඳට අලදීමුණු විස්තර සහිතව සත්‍ය ගන්න බුදුජානක මහසී සත්‍යපට්ඨානෙ වුණා. උපරිම අවබෝධයක්. අවබෝධයෙන් දවසක් වගේ කියන ආරෝපණ දීපතිම සත්‍යපට්ඨාන සූත්‍රේ නිවාදේ. නමුත් මේ බොද්ධ ධර්ම මට්ටමට පස්සේ මේ සතියට ලස්සන වරණගීමක්, බන්නරය දැවීමක් උපවට්ටමක්. චරවතන්සේ සඳහන් කරලා තියෙනවා ඒ සති සම්පෝඥකෝ බික්කවේ භාවේති විවිධනේශිකං විරාගනේශිකං නිරෝගනේශිකං පඩේශාකාන පස්සී සති සම්පෝඥකේ දැන් මේ වඩන විවේකනේශිකව අර වගේ දෙවි ආතතියකින් පුහුණු වෙන කෙනෙක් වගේ නෙවෙයි අනායාසයෙන් වැඩෙන හැකියාවක් වඩනවා. අතී කියන ජීවිතේට කොච්චර ලාංඝනවක් කියනවා ඉස්සර අපිට ඒ සඳහාම භාවනා මධ්‍යස්ථානදී සීල ඇරගෙන සුදු ඇඳගෙන සීල තුපරේදෙන බණ ආත්මදී උපක්‍රම කරා. අන්තිමට මේ සතිය වැඩෙන්න ඕනේ. ඉදිනදා ජීවිතේ කටයුතු කරනකොට උනා වෙන දෙයක් කරනවා ලදලද වෙලාවේ මේ සතිය ඇති කරගන්න පුළුවන් ඒක මේ පරිසර බලපෑම බලපාන්නේ ආධුනික කාලේ මට සත්‍ය පිළිබඳව ගොඩක් ව්‍යාපාර සත්‍ය පිළිබඳව ගොඩක් යොදන්න ඕන කරලා තියෙන ආධුනික කාලයක එහෙමම ඒ කාටවත් පිට ඒක මොලේ පොඩි සංකේතන ලොකු මාතාවක් අර ඉලක්කය මේක තරහාදාගෙන දවල් වල විශ්ව විචාරා පිළිවෙලකදී මම කියන්න උත්සාහ කළා වගේ ඒ සතිය අනායාසින් සිදු වෙනවයි කියන එක භාවනා කරනකොට පරියන්කේදී සක්මන් කරනකොට ඇවිදිනකොට ඉබේම වගේ සිදුවෙන මට්ටමට යනවා කියන එක ආධුනිකට හිතා ගන්න. ආධුනිකයෙක් මේ ඔක්කොම පහතකම් දීලා ඔක්කොම උපස්ථාන කරලා ඔක්කොම අනුග්‍රහකරත් කරගන්න බැරි එකක් නෙවෙයි. නමුත් කරගෙන කරගෙන යනකොට ඔය කොච්චර වැරදුනා කිව්වත් කොච්චර චිත්ත පීඩාවක් කොච්චර ඉච්ඡා බංගත්වයේ ආවත් මේ සතියට ගත්ත උත්සාහය කදාපත් ආකයක්. ටික ටික ටික ටික ටික වැරදි. මෙන්න මෙහෙම නිදර්ශනයක් තමයි මට මේ වෙලාවේදී එදා හදාගන්න හිතෙන්නේ. අපි උදාහරණයක් වශයෙන් කියමු. ඉඳගෙන ඉඳගෙන ඉඳී ඉරියව්ව හිත තියාගන්න හදන්න. එනිසා තවදීන් ඉස්සරහදී ආශ්වාසය පාස ප්‍රශ්වාසය පාස ආශ්වාසය ප්‍රශ්වාසය හිත අප්‍රමාණ වෙන්න සතිය පිළිවන්න එළඹ සිටින්න ඇති සිටිය දැක ගන්න අසුකර කර්මය කියන. ඉතින් ඒක ඉස්සලාම යෝගාවචරය දැනගන්නේ මධ්‍යසතිය දැන් ආනාපාන තියෙනවා මධ්‍යසතිය ඉතිවිමක නෙවෙයි වේදනාවක නෙවෙයි සාධ්‍යක නෙවෙයි දැන් ආනාපාන තියෙනවා ඉතින් මේක ලොකු දායක කරා ඒක අපි කම්පයිස් කරා කෙලිකකට යන්න පුළුවන් ආවොත් දායක කරා නමුත් එහෙම ඉතින් තියෙන්නේ තිබ්බ කරනකොට පරිවඩක් ඇහිකට ගිහිල්ලා ඔන්න හිතා ඒ වෙනස දුක් වේදනා. ඒක නැත්තම් සාධකේ කැඩේ. ඉතින් කැඩෙන කොට යෝගාවතර ඉෂාත බඳක ගන්නවා. යෝනිචෝනා හදාගත්ත සතිය ඕකලාන්ති කරනවා වේදනා කරනවා සද්දකට කරනවා ආදී චිත්ත පීඩාවක්. ඊට පස්සේ මේ චිත්ත පීඩාව කොච්චර ආරම්භ කරනවද කිව්වොත් නැවත හිත ආරම්භක ගත්තොත් හිතේ අඬාව ගන්න මන පිළිල ගන්න විලාපතේ අර හිත දෙක කියා පිළිවට මුෂ්ඨ පිළවක් ඉතින් මේ නිසා රෝගාවක හේත නගරනවා හිත පිට නොයා එක දෙකතර සත්‍ය පවතින ක්‍රමයක් ඇති කියලා. ඒක ප්‍රයත්න කරනකොට සත්‍ය පවතින ටික ටිකක් වැඩි වෙනවා. පිළිගන්න. නමුත් යෝගාවචරයේ ඉතිදී වෙනස් යෝනිසුමනිකාරය ලැබෙන නුවණට ගැලපෙන සෙල්ලක්කාර ක්‍රමයක් තියෙනවා. ඒක සත්‍ය පිළිතුරු නැති කරන කරක් අමාරුයි. ඒත් මම හිතනවා සුත්තමේ වශයෙන් අහලා හිතර ගන්න පුළුවන්. කරපු කට්ටියෙන් නම් මේක ඇහුවට සතුටුයි. කරන්න බලාපොරොත්තු වෙන අයට ලොකු උනන්දුවක් ඇති. ඒ මොකක්ද? මේ මම ආනාපානය කරගෙන යනකොට ආශ්වාස ප්‍රශ්වාස දිගේ හිත කියන එක මම උත්සාහ කරනවා. ඒක මේ හිත පිට යනම සත්‍යයකට වේදනාවකට හිතවිල්ලකට මේ සත්‍යයකට හිත පිට ගියයි කියලා වේදනාවට හිත පිට ගියයි කියලා හිතවිල්ලකට හිත පිට ගියයි කියලා හිත පීඩා ගන්න තියෙනට හිත නරක කරගන්න තියෙනට අදිෂ්ඨානයක් ගන්න බැහැ. මේකෙදි බරපතල ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ මොකද යෝගාවචරය හිතනවා භාවනා කරනකොට ඒක පිළියනවා කියන්නේ සීල ගැනීම අනාචාරය බයලද නැතිකම ඉන්දිය ධර්මයක් නැතිකම සත්‍ය ගැනීම කියන්නේ මේ සදාචාර වාක්‍යයට මේ පහරියම මොසවදනාන්සේ සාරිපුත් ස්වාමීන් වහන්සේ යෝජනා කරනවා පුළුවන් තරම් අසල්වසතේ හිත තියාගන්න කාර්යය අපිට හිත පිට ගියයි කියලා කනගාටුල මොනද හම්බෙන්නේ? ඒ වෙනුවට බැරිව හිත පිට ගියයි කියලා කනගාටු නොවේ ඉන්න. මේ කියන්නේ බොද්ධංග මට්ටමක උත්සාහ කරන වෙලාව. බුදුවතරම් අපි එවිට බලන්න මේ ගතමයි කියලා. සඳහනායිද වැඩක් නෑ ආයේ කම්බේ මුලට ඇවිත් කම්බේ දිගපද. ඒ දණ්ඩ ගැට මිනිස්සු. තනිය දණ්ඩ යට මිනිස්සු. පළ පිට බලන්න ගියොත් වැඩක්. ඉතින් වැටුණාට පස්සේ අඬන්නේ හම්බුනේ අගලකට වැටෙන්නේ ආය ගොඩ ඇවිල්ලා ඒ දන්නේ අනේකයි තියෙන්නේ. අන්නේ විදිහට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ආනාපාන සතිය කරන කෙනෙකුට මේක බොජ්ජස්ස මට්ටම පුස්සන්න ඕනේ නම. මේ පිට යනවා කියලා කියන මේ චිත්ත පීඩාව. එහෙම නැත්නම් ඉච්ඡාපක්කත්වය. තමන්ගේ මගේ හිතට වද දෙන ගතිය වංචනික ධර්මයක්ද ෂටගතියක්ද මායාවී ගතියක්ද කියලා පොඩ්ඩක් බලුවොත් බහුල වශයෙන් මෙතන තියෙන ෂටගතිය මායාවී ගතිය වංචනික ගතිය ඒ මොකද කාරණා තුනක් ඔපකරද එකක් තමයි ආනාපාන සතිය පවත්වනකොට හිතවිල්ලක් වෙවිලා දැන් හිතවිල්ල තියෙන බව තායෙන්තර බැලුවොත් ඒ සතිය තියෙනවනේ අර බලද්දිම අරමුණු වුණාට සතිය තියෙනවා. දැන් සතිය තියෙන ආනාපාන නෙවෙයි හිතවිල්ල කියලා ගන්නවා නම් අරමුණු මාත්‍රට ප්‍රශ්නයක් නැහැ. හැබැයි චිත්ත පීඩාවක් ආවොත් ඒක කරන්න බෑ. යට ඉක්මනට ආය අතර ගන්න වෙනවා. ඒ නිසා එක පැත්තකින් බලනවා ඒ සතිය පිටගියයි කියලා තරහමවි හිතියෝ දැනට හිත විසින්ම තෝරගන්න දාරමුනේ හිත පවත් ගන්න බලවත් කතියක් තියෙන මේ යෝගාවචරයේ අදහන්නේ යෝගාවචරයට අදාහන්න බැරි තමයි සුචරිත වාදී කියනවා. කිසිම වරක් නැතුව සුත්තමාන පාලකල පිළිසිදු කිරීම විතරක් ඉන්නවා. ඒව නැහැ. අපිට තියෙන වරින් වර පිට යනවා හිත බර කරගන්න. දෙක එහෙම හිත පිට ගිහිල්ලා සද්දක වේදනාව කිසිවිල්ලක ඉන්නකොට ඒ යෝගාවචරයට දැන් මම ඉන්නේ ආනපාන නෙවෙයි. මම ඉන්නේ සද්දක වේදනාවක හිතවිල්ලක කියලා ඒ බව තේරුම් ගන්න පුළුවන් තරහ නැති හිත. ඊය තරහ ඇති හිතට වැඩිය තරහ නැති හිත. දැන් මම ඕනතර නෙවෙයි ඉන්නේ කියන එක දැනගන්න පුළුවන්. ඒ සතිය නැතිවම කමන්නේ තරහ නැත්තම් එයාට ආපහු ඒක තේරුම් ගන්න පුළුවන් ශක්තිය වැඩි. ඉතින් ඒක නිසා එයාට නිවැරදි කරන්න තියෙන ඉඩ තමන්ගේ පිටපාර ගියක නිවැරදි කරන්න තියෙන ඉඩ තත්ත්වයෙන් කලබලකින් තොරව බලන්න පුළුවන්. සත්‍ය කල්පනාකමව සම්මර්ෂණය කරනවා කියන්නේ. සම්මර්ෂණය කරන්න පුළුවන් නම් මෙයාට දැනගන්න පුළුවන් දැන් ඉන්නේ පාරේ පිටකට මම හවගෙනලා මම නැවතත් අරමුණේ තියන්න ඕනේ. මේක බුදුදහමේ බොහෝ ලස්සන ජනවිල්ලක් දර්ශනයක් විහිළු කතාවක් උපමාවක්. අපි දැන් හිත පිටිකිනුම තරහ යනවා වේදනාවක් කරුවන් තරහ යනවනේ. සත්‍ය කරුවන් තරහ යනවනේ දෙන්නා කියන්නේ. චලක. මේ තරහ ගියාට පස්සේ ආපහු නැවත අරමුණක සතිය පිහිටවීම තමයි පිටගිය හිත ආපහු ගෙදර එන කතාව. අපි මේක දන්නේ අපිට ඕනකට සත්‍ය පිටවන්න විතරයි. නමුත් සත්‍ය පිට කියන පස්සේ ආපහු නැවත ඉදිරිය එන කතාවේ අපි දක්ෂ නැත්තම් අපිට බොජ්ජක්ක බට්ටමට හිත ගන්න බෑ. ඒක නිසා සබන්දතේ සඳහන් කරලා තියෙනවා සච්චේ උපජ්ජති බෝධා චතං රතං භන්තං වදායි. තමං සාරති යෝගී රශ්මිකාවෝ දෝජන. පාර වමනයක් යනකොට වාහනේ පාරෙන් පිට ගියා නම් ඒ රතාචාර්යයන් දෙන ප්‍රධානම කටයුත්ත වෙන්න ඕනේ මේක පාරෙන් අල්ලට පෙරලෙන්නේ නැති විදිහට රැක ගන්න ඕනේ. රැකගෙන ආයේ පාරට ගන්නවනේ. ඇති යම් හේතුවක් නිසා පිටපණින්න හදනකොට තවදුරටත් හානි වෙන්න දෙන්නේ නැතුව යම්තම් පාරක් කරනක කරගෙන පාරට ගත්තොත් බුදුහාමුදුරු කියනවා මම ඌට රතාචාර්ය කියලා කියනවා. අනිත් මිනිහා රටේ කලබල වෙන්න හදනවා. මිනිහත් කලබල වෙලා රටෙත් වෙලා අසුද්ධ කරන දැකලු ඌ නිකන් තෝරන වලකට ගන්න කිව්වට රතාචාර්ය වෙන්නේ. ඒ තමයි ආනාපාන පාරේ යනකොට අපේ රටේ සත්‍ය පාරකට වේදනා පාරකට වැටෙනවා, සිතුවිලි පාරකට වැටෙනවා, බ්‍රහ්මතරත්වයක් වගේ තමයි. අපි පාර හෙල්ලු කර සිත් කරනවා කියන්නේ සිත් ඒක බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මතරදී විරාත විචරදී අන්නවද කලබල වෙන්න එපා මුළු බෙරලෙන්න දෙන්න නැතුව ආව පාට මේ පාරට ගන්න හිත පිට ගියයි කියලා කීර්ති ගන්නත් වෙන්නේ බ්‍රහ්මතරය වැඩි කීර්ති ගන්න නැතුව ඉතින් මේක මම හිතලා කරපු එකක් නෙවෙයි වංචේතනා කියන්නේ වංචේතනා කරේ ආනාගම මේක මේ අහම්ය අන්නේදී ඒ කෙලෙසට අතුලව දෙන්නේ ද්වේෂය වඩා නැහැ මම මේක දැනගන්න ධර්මතාවයක් කියලා ආපහු නැවත අරමුණට ගෙනත් වීමේ හැකියාව මේ භ්‍රාන්ත භාවයේ හරියට තේරුම් ගන්න ප්‍රත්‍යාචාරවලට ලේසි. ඒ කියන්නේ හිත පිට ගියා කියලා කරන මේ කනබිල්ල පශ්චාත්තාපය ඉච්ඡාබංගත්වය නිකමට හිතන්න චකලකමක් කියනවා. වංචනික ධර්මයක් කියනවා. එහෙම නැත්නම් ශාකකයක් කියනවා. ඒකල බලන්න මේ ශත මායා ගැටි වගේ දැන් පිට ගියා දැන් පිට තියෙන බව බලන්න සත්‍ය තියෙන මට දැන් තියෙන්නේ වඩා ලක්ෂණ බලන විශ්න ආයෙත් පුළුවන් අනම්මරට කියලා කියනවා මෙන්න මේ විදිහට දැන් මේ යෝගාචරය සතියේ ඇතිවීම විතරක් නෙවෙයි සතියේ නැතිවීම පිළිබඳ පළවෙනි වතාවට යෝනිසමස්කාරයෙන් බලන්න පටන් ගන්නවා අපි මෙතෙක් කල් තිබුණ සතිය ඇතිවීම පැත්තේ ඇති වෙනකොට උදව් වෙනවා සන්තෝෂ වෙනවා පාට දානවා අනේ මට දැන් සතිය තියෙනවා මොකද එයා කවදාවත් හිතන්නේ සතිය අනිත්‍ය දාන සතිය අනිත්‍ය නම් ඇති වෙනවා වගේම නැති සතිය පිළිබඳ බොජ්ජංග මට්ටමට දැනගන්න සතිය ඇති වෙන මොනද විතරක් නෙවෙයි මේ නැති වෙන පැත්ත දැකලා නගාටම වේවිණේක පශ්චාත්තාපන වේවිණේක ඉච්ඡා බංගත්වයක් නොගෙන ඉන්න පුළුවන් නම් ඒකට කියනවා යෝනිසමනස්කාරය කියලා. ඒකට කියනවා සත්‍ය විවේක නිශ්චිතව වරන කියන්නේ අනායාසයෙන්ම සත්‍ය වෙනවා. ඇති වුණ නැති වුණ දෙකේදීම හිත වික්ෂිප්ත කරගන්න. බ්‍රහාන්ත කරගන්න නැතුව මේක දිහා බලන්න පුළුවන් නම් ඒකට කියන්නේ නුවණින් සලකා බැලීම නෙවෙයි රැඩිකල් වාදීව සලකා බැලීම සක්දායෙන් බැහැරව සලකා බැලීම විප්ලවීය ක්‍රමයකට සලකා බැලීම මේක හැමෝටම කරන්නේ මොකද අපි හිතාන ඉන්නේ සත්‍ය සුද්ධ පවිත්‍ර ධර්මයක් සත්‍ය කැඩෙන්නම බෑ. පිට යන්නම බෑ. සත්‍ය නිට්ටයයි සුඛයි සුභයි කියලා. හොඳට මතක තියාගන්න පොච්චංග මට්ටමට වඩන්න ඕනේ නම් සත්‍ය සත්‍ය අනිත්‍යයි දුක්ඛයි සුභයි අනාත්ම. සත්‍යයක් ඇති වෙන සෑහියක් තේවි නම් සත්‍යයක් නැති වෙන සෑහියක් ඒක ඇති වෙනකොට කනගාටු වෙනවා නම් නැති වෙනකොට අඬනවා නම් ඒක මොනින් සලකා බැලීමක් වෙන්නේ නැහැ. එතකොට මේ යෝගාවචර සතිය ඇතිවෙනකොට ඇතින බව ගන්න නැතිවෙනකොට නැතින බව ගන්න නිසා එබැනි සති වර්ධනයකට බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන වචනේ තමයි විවේක නිශ්චිත. බ්‍රාහ්ම වෙන්නේ ඉස්තර කරගන්න. ඇතිවෙනකොට ඇතින බව ගන්න නැතිවෙනකොට නැතින බව. මෙන්න මේ විදිහට හිත පිටියන වාරය ආශා ඒක නැවත Tamange ආරක්ෂක ස්ථානට ගැනීම පිළිබඳව උන්චි ඕකමන්නේ. අත්දැකීමකට මෙහෙවලන සිතතාව පුද්ගලයා ඒ කරන ප්‍රයත්නයේ කීයයි යොන්සුමන්ස් ඒ ප්‍රයත්නය කියන්න පුළුවන් විප්ලවීය කල්පනාවක් ඇති කෙනෙක් කියලා. එවැනි විප්ලවීය කල්පනාවක් නැති කෙනෙකුට කවදාවත් සම්ප්‍රදායික වන්න බෑ. හැමදාම කැරකෙන සම්ප්‍රදායකට නිසා මේක ඕනේ නම් සාමාන්‍ය සතිය බුද්ධක සතියක් වඩපත් කරන්න විවේක නිසිත සතියක් වඩපත් කරන්න අපිට සතියට කියනකොට ඕනේ නම් බලයන් කැමතිලාට වඩා එතකොට එයා හිර කනවක දාගෙන තියාගෙන ඉන්න රැඳවියෙක් නෙවෙයි එලිම හිර කනවක දාගෙන තියාගෙන රැඳවි කැමතිලාට එළියට යනවා වැඩ කරලා ආපහු කනවුන්න වඩා එතකොට මේ ඒ එතන තියෙන ගන්න දෙවිව බරපතල නැතිව සිල් දක්වන්නේ නෙවෙයි පොඩ්ඩක් රිලැක්ස් එකේ ඕනම ඵලයක් අපුවා. එතකොට මේ කවදා හරි මේක අභියෝගයක් විදිහට ඉදිරිපත් කරනවා ශ්‍රී ලංකාත්මක විදිහට කරනවා ගෙදර වැඩ වශයෙන් ඉදිරිපත් කරනවා කවදා හරි යම් කිසි කෙනෙකුට මේ ශබ්ද කරගැයිච්ච හිත වේදනාව කරගැයිච්ච හිත ජීවිතයක් කරගැයිච්ච හිත ආපහු අරමුණට එන විස්තරය කතා කරන්න පුළුවන් දවසකට ආවොත් අන්න එයා භාවනාවේ ඉහළ මට්ටමකට යන්න හදන කෙනෙක් මම කියන්නේ වැඩි වියපත් චිල්ල ලොකු වෙනවා කියන එකක් තියෙනවා ඒ කියන්නේ වැඩි වියපත් වෙනවා කියලා චිල්ලක පරි නැති ඒ වගේ තමයි සතිය ඇති වෙන ගැන සතුට වෙන තාක්කල් එයා තාම නිකන් පොඩි කෙල්ලෙක් ඒ කෙල්ල දියුණු වෙලා කොල්ලන්ගේ මේ වැඩි වියපත් වෙන එකක් කියලා තියෙනවා මොකද මේ ඇටෝ ගන්නයි පොල්ලෝව කරන්නේ එහෙම නෑ එල්ලුමම කරන්නේ ඒකයි මම මේ වචන පාවිච්චි කරන වරදොල තේරුම්න්නේ බා මේ භාවනාව වැළියපත් වෙන්න ඕනේ නම් සතිය කැඩෙන වෙලාව ගැන භ්‍රාන්ත වෙන්න දැන් මගේ රතිය භ්‍රාන්ත වෙලා තියෙන කලබල වෙන්න නෑතු මම කොහොමද ආවෝ අරමුණට ගන්නේ කියන ගැන සපයල උත්තර දෙන්න පුළුවන් අපදානීන සම්පායති කියන උදාහරණ අර්ථයෙන් චර්යාවෙන් සපයල කියන්න පුළුවන් නම් අර තේරෙන්න පටන් ගන්නවා ධර්මය ගැන කොච්චර සංවේදී දෙයක්ද උච්චංග මට්ටමට ගියාට පස්සේ කැඩෙන හැම වෙලාවකම අභ්‍යාසයක් තියෙනවා හිත කැඩෙන හැම වෙලාවකම gedara වැඩක් තියෙනවා හිත කැඩෙන හැම වෙලාවකම සෙල්ලක්කාරව කල්පනා කරලා බලන්න උඹට කඩන්න පුළුවන් මම බලන්නේ ආපව සතියට ගන්න පිට ගිය පාරේ පිට ගිය වාහනේ පාරට ගන්න එක අන්න එහෙම භාවනා දිහා බලන්න ගත්තොත් ඒ කෙනාට සත්‍යයක් ආවයි කියලා නම් හිත නරක වෙනවා. ඇත්ත හිත නරක වෙනවා. නමුත් එයා බලනවා හිත නරක ගන්නත කරන්නේ මම බලනවා හිත නරක මාර්ග දැනගෙන හිත තමයි දැසී තියෙන්නේ මම කොහොමද ආය ආනපනට ගන්නේ. ඉතින් මෙතනදී මම පුංචි මමම කරව පරිශීලනයක් කරනවා මට තේරුණා ආනාපානයේ නැවත හිත ගන්නවට වැඩිය ලේසි මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක හිතනවා. ආනාපාන කියන්නේ බොහොම සූක්ෂම ආරම්භ. හිත පිට ගියාට පස්සේ බලනවා දැන් මගේ හිත තියෙන හිතිවි. තබේදනවා. එතන සාධයකට කැඩිලා. එතකොට කල්පනා කරන්න දෙන තරහ කියලා වැඩක් නැහැ. බ්‍රහාන්තරතේ මම ඉඳගෙන ඉන්න බව මට දැන් සීක් කරන්න පුළුවන්ද? නැත්නම් කොහොමද මේ පිට ගියේ හිත? නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියවට එන්නේ? කියලා හැම වෙලාවෙම කරබලකදී අමනියකදී කංකරතලයකදී බයකදී මේ මම දැන් මෙතන මේ ඉරියව්ව මගේ ආරක්ෂක යන්ත්‍රය කරගත්තොත් ඡේද භූමිය කරගත්තොත් නිර්මල ස්ථානයක් කරගත්තොත් නික්ලේශී ස්ථානයක් කරගත්තොත් මරණ චිත්තක්ෂණය මේක උදවනවා මරණ චිත්තක්ෂණේ බව දැනගන්න කලබල වෙල වැඩක් නෑ මේ කයත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ මරණ නැති බවට ලක්ෂණේ මේකයි නිසා කොහේ ගියත් තමයි මේ කය හිත පිටවීම පුරුදු කරගත්ත කායගත සතිය ඒක සුවිශේෂී අවස්ථාවක් තමයි ආනාපාන කියන්නේ Taman තේරෙන පටන් අර ගන්නවා මට කේන්දිය ආශාවක් ඇති වෙනවා සත්‍ය ආනාපාන මොනවා කරා මම මේ කය ගැන දැනගන්නවා කියන එක වළක්වන්න පුළුවන් ශක්තියක් මේ ලෝකේ නැහැ. මොනවත් මේක ඉස්සර කරගෙන අපි ජීවත් වෙන්න පටන් අරගත්තොත් මම කොහේ ගියත් කලබල වෙච්ච ගමන් මම මේ කයට හිත යොදනවා, කයට සත්‍ය හිත යොදනවා කියන අදහස ඇති කරගත්තොත් ඒ කෙනාට මේ කයේ කවදාවත් ගන්න නැති වැඩක්. ඒක කල නොසිතපු වැඩක්. කයෙන් ගන්න පුළුවන් වෙනවා. ආ නිදාන තීරණ පටන් ගන්නවා මේ කය කියලා කියන්නේ ඕලාරික අත්පටිලාභයේ පෙරකල පිනකට පහළ වෙච්ච එක. මේක ගැළඳි කයක් වුණා නම් කරන්න බෑ. මේක කරබුදු කයක් වුණා නම් මේක කරන්න බෑ. කක්කුඩු කරක් කයක් වුණා නම් කරන්න මේක කරන්න පුළුවන් මේ මනුස්ස දය පමණයි. අපි මේක පාවිච්චි කරලා කීවද කවදාරි වාංගුවට හිතේ හිත නැවත ගෙන අතර කරන්න පුළුවන් ക്ഷേම භූමිය වශයෙන් ආරක්ෂක භූමිය වශයෙන් ආශාව වශයෙන් නිර්මලතනක් වශයෙන් නික්ලිෂිතනක් වශයෙන් අන්නේදා කියනවා මේ ධර්මයේ ආරක්ෂක කරනවා මේ සතිය කයේ පවතින සතිය ආරක්ෂා කරනවා නම් ඒ සතිය මාව කලබලයකදී ආරක්ෂා ධම්මෝ අවේරති කර්මචාරය තමන් සති ධර්මය ආරක්ෂා කරගෙන සති ධර්මයේ ඕනේ කලබලයකදී තමන්ට නිර්මල ස්ථානකට ගිරලා. ඡේම මුවෙත් ගිරලා. නික්ලේශී තත්ත්වයකට ගිරලා කයට. ඒ මනුස්සයාට විතරයි මං කියන්නේ මෛත්‍රී භාවනාව ගන්න. අපිට කයට ඒ ආත්මන්තරයක්. අපේ කයට අපි පුදුම වෛරයක් තියෙනවා. ඒ කන කයට ලකුණු දෙලා සබන් ගාලා උපමට්ටම් කරන්නේ මේ තියෙන ඇටි අහන්න තින්නේ පුදුම ද්වේෂයක්. කයේ ප්‍රකෘතිය සිද්ධියද සිද්ධියක් පොදු වෙනවා. ඔක ධාතු වල උපමට්ටම් කරලා ඔබලා අක්කයන්නේ නිකන් නෙවෙයි මේ හරිම තාලකයි කියලා මේ උපමට්ටම් කරන්නේ. මේ තියෙන සුදුසු හොඳ නැති නිසා කොච්චර වෛරයක්ද කියලා භාවනා කරන එකනා මේ කය යථාකිතං යථාපණ්ඩිතං කායතෝ පච්චවෙක්කති. කය යම් ආකාරයක තියෙන්නේ කුල්ලාකාරක පටලලා තියෙන්නේ ඒකටයි සති පිටුවයි. රූපලවන්නේ කරපු සත්‍යයක් නෙවෙයි. වෛර කරපු කයක් නෙවෙයි. මේකට කියනවා කායේ කායානුපස්සී කියලා. කයේ කය අනුව දක්වන සුළු ගත කරනකොට ඒ මනසට තමයි තේරෙනවා. අපි මේ මනුස්ස කයක් ගන්නද ගිය ආත්ම කොච්චර පිං කරන්නේ නැහැ කන වෙන්නේ නැතුව කන වෙන්නේ නැතුව කොර වෙන්නේ නැතුව මනුෂ්‍යාත්මයක් ගන්න අපි කවදද ඒක දෘෂ්ටි විදලා තියෙන බා හැම වෙලාවෙම කියනවා මට මේකටි පොඩ්ඩක් උස්සුනානම් කොච්චර ෂෝ පොඩ්ඩක් සුදු වුණා මට අර කැහැල්ල වැඩි වෙලා ආවනම් මේ කැහැල්ල වැඩි වෙලා අද ලෝකෙ කොහෙද යන්නේ කියලා හිතන්නේ අපි අපේ දරුවන්ට මොකද දීලා තියෙන්නේ කියලා හිතා මේ ලද දෙයින් සතුට වෙනවා කියන එක අපේ කවදාද ලැබෙන්නේ බලන්න මේ බුද්ධෝත්පාද භාවයක් කරන ඒකමදී. මනුෂ්‍යාත් භාවයක් ලැබෙන්නේ ඒකමදී. චිර සම්පත්තිය ලැබෙන්නේ ඒකමදී. සාධර්ම සොයි කියන ඒකමදී. කල්‍යාණ මිත්‍යාසය කියන ඒකමදී. ඕනනම් පැවිදි වෙන්න පුළුවන් ඒකමදී. කවදද මේක සම්පූර්ණ? අපිට ඉන්න දේ දුන්න දවස් තමයි ලොකුම දඩුවම. නිසා මේ තියෙන අඩුවක් තියෙනවා අපි ගාව. ඒ අඩුවම සතියට පිටව ගන්න කලබලයක් වෙච්ච ගමන් මම දැන් මෙතන ඉන්නවා. එක්ක ඉඳගෙන එක්ක ඉඳගෙන ඉන්නවා කියලා දැනගෙන ඒ වෙන චිත්තක්ෂණය අර පිට ගියේ හිත යකට කයට එන චිත්තක්ෂණය ප්‍රමෝදයක් කරගන්න පුළුවන් කියන එක පොඩ්ඩක් ඒ නැවතින ගමන චිත්ත පීඩාව භ්‍රාන්තියක් බයක් චිත්තය ඉච්ඡාංග කියන්නේ ප්‍රමෝදයක් කරගන්න පුළුවන් දවසටයි බුදුජානක කියන්නේ ඔච්චංග ධර්ම වැඩෙනවා. මේක දුක කරදරයක් නැදකින් මට සතිය පිටවට කොහේ ගියත් සිතිවිලා කරන කොහේ ගියත් වේදනාවක් එනවයි කියලා කට්ටච්චෝලි කියා චෝදනා කර කර මට මේකන කොහේ ගියත් මට නැවත කයට ගන්න පුළුවන් මේ නැවත ගෙදර එන ගමන කයට නැවත ගෙදර එන ගමන ප්‍රමෝදයක් කරගත්තු දවසට ලක්ෂ කිලකෝටි වාරයක් ප්‍රමෝදේ පහ කරනවා. ඒ තරම් හිත පිටියක්. ඒ තරම් හිත පිටියක්. පිටියන යන වෙලාවේ කනගාටු වීම නිසා අපිට මේ වයසට යන වෙලාව. පිටියන පිටියන වෙලාවේ නැවත ගන්න පුළුවන් ශක්තිය ආවට පොඩි කෙනෙකුට කරන්න බෑ. ඒක බොද්ධංග ධර්මයක්. ඒකේ ප්‍රමෝදයක් පහල කරගත්තට පස්සේ ඕන කෙනෙකුට අභියෝග කර බෑකි. ඔබට මොන જાතිමාව කෙලෙසුවත් ඒ දැන් ඉන්න චිත්තක්ෂණය මම සතිය පිහිටනවා කියන එක කෙලසක් බෑ. කාටවත් බෑ. ඉතින් අපිට සීලි සීලක් පරාගෙන ගයි. මට රාගෙ තියෙනකව දැනගන්න පුළුවන්. අන්තිම රාග රත්යි මම හිතනවා කර්මට ගැලපෙන්නේ නැති රාගයක් ඇවි. මම රාගීට බෑ මට රාගෙ තියෙන කෙනෙක් වලක් කරන්න. මට හොඳටම තරහ. මට හොඳටම ජීවිතේ කියලා. ඒ ද්වේෂයට බෑ මට ද්වේෂය කියනවා කියන එක වහන්න බෑ මෙන්න මේ නිසා සරුවත්යන්සේ සදාන් කරනවා ශ්‍රද්ධාවමය සතිය ඔක්සියුම කෙලෙස් වලදී බලවත් ඕන කෙලෙසකට පුළුවන් අපි හලහක් ගන්න බ්‍රහ්ම භාවයටපත් කරන්න අපිට පුළුවන් බ්‍රහ්ම භාවයේ ඉඳලා වුණ කරට එන්න පුළුවන් ශක්තිය විතරන කාර්යය ඒක පුළුවන් එකම කෙනා තමයි තකතිය උපදෙන්නේ මෝඩකම කියන්නේ අමනකම කියන්නේ මරිකම කියලා කියන්නේ අයෝනිසමස්කාර කියන්නේ නෝ. ඒක දැනගෙන මම මේ කරන්න ඕනේ කියලා උත්සාහ කරනද ඉස්සරහට යන ගමන කවදාක දෘෂ්ටි භාවයේ පුරුෂ භාවයේ නැහැ කියලා. ඕනම ඕනම තැනක මේ අනිෂ්ඨාන ගන්න බෑ. ඒකකොට සතිය පිහිටවල තියෙනවා. පිහිටවක සතිය කැඩෙනවා. කැඩිලා නැවත ප්‍රතිස්ථාපනය කරන තමයි මම මේ කතා කරන්නේ. ආන්නයකට ගිහිල්ලා ප්‍රමෝද වෙන්න, ප්‍රීති වෙන්න උරුදු කරගත්තට පස්සේ තමන්න තේරෙයි එක සිදුවට අරමුණේ ඉන්නකොට පිට යන්නේ නැතුව හිටපුවාම එච්චර ප්‍රීතියක් ප්‍රමෝදයක් නැහැ. ඉඳලා ඉන්න පිට යන ගමන් ආපහුන තියාගෙන යනකොට ඒ කියන ප්‍රීති ප්‍රමෝදයේ තමයි මේ සෙල්ලක්කාර සතිය කියන්නේ. සෙල්ලක්කාර කල්පනාව. යෝනිසෝමනස්කාර. රැඩිකල් වාදී කල්පනාව. විප්ලවීය කල්පනාව ඒ නිසා ලෝකේ යම් තාක් විප්ලවීය කල්පනාවක් නැති විප්ලවීය නායකයෙක් කියන සියල්ලටම ਸਰවඥාන්සේ ප්‍රවෘත්ති කවදාකවත් මේක හිතලවත් තිබුණේ මනුස්ස මනසට පරිදුනාට පස්සේ නැවත සකස් කිරීමේ ශක්තියක් ඒ මනුස්සයට තියෙනවා ਸਰබලදාන දෙවියන්ට නෑ උගේ අම්මට නෑ උගේ අප්පට නෑ ගුරුවරයාට නෑ මොකක්ද ඔක්කොම පච ඔක්කොම බොරු ඔක්කොම මාය ඔක්කොම ශටක යාට තියෙනවා. බුදුනාථයක දෙන්න රිදී වන්දේශයක් වතරම් වන්දේශයක් වල තියෙන මුත්තේ මේක අහපන් මේ මේක අහපන් කැඩෙන්න පුළුවන්. කැඩෙන එක නැවත හදන එකයි වැඩේ. බ්‍රහාන්තරත් එකනේ ආරක ආයසනයක් කරලා මේ ශක්තිය ඔබ දෙයියන්න දුන්නොත් ඔබ නිචයි තුචයි ආහාරයි අවජාතක අම්මට දීලා එපා තාත්තට දීලා එපා ගුරුවරයෙකුට දීලා එපා මේක උත්සාහ කරනවා උත්සාහ කළා බලවෙනි දවසේ ඉස්සෙල්ලම දවසේ ජීනින් තොලගා වගේ කමන්නේ මම දැන් ඉන්නේ වැරදිච්ච තැන ඉඳලා ආරම්භ කරගෙන ගමනේ නේද කියලා ඒකේ විස්තර ටික කියන්න පුළුවන් දවසක් ආවොත් ඒකම ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨම සාහිත්‍ය මේක කවුරුත් ඉතලා සංගන්නේ නැහැ මේක දීලා තියෙනවා ප්‍රේම ගීතිකා දීලා තියෙනවා ලබනම වංශාන්ද සේසෝදී ගුණේ නාගලිකින් ගෑන ගැන විස්තර තියෙනවා අනන්තයි එක්කෙකුට ලියන්න බෑ වැරදිච්ච හිත හරිතකට එන එකේ තියෙන සෝබන ගතිය ඒක උදේ ඉඳලා හැන්ද වෙනකම් බුද්ධ දූතුමන් වහන්සේලා තමයි සබෝ ඒ වුණාන්සේ පැකිලීමක් තුරෝ රාහුල කුමාරයාට කොහොමද දුන්නේ රාහුල කුමාරයාට ඒ තාරේම අපිට දීලා ඒ සනසාතිය වඩලා මේ සතිය සම්බුද්ධංග මට්ටමට වඩන්න නම් විවේක නිශ්චිතං ඡාති සම්බුද්ධංගම් පික්කවේ භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චම්පක නිසකාන් පස්සේ කියන මේ විවේකය ගා සමීප සම්බන්ධකමක් පවත්වන උදේකලාවක් මේ විවේකය සමීප සම්බන්ධකමක් පවත්වන යෝචනස්කාරය විස්රාමගතිය පිරිචිගතිය මේකට අපේ ලොකු සාංශ ඉන්න කාර්ය පාවිච්චි කරුවා වචනයක් ව්‍යංගාර්ථයෙන් සාසන සම්පත්තිය. මේක තමයි අපිට සාසනයෙන් හම්බෙච්ච දේ වර්ධනය කරලා කරන්න බෑ. වැරදිච්ච තැනදල නිවැරදි කිරීමේ ශක්තිය කාගතන කරන්න නැතුව තකන්න නැතුව ගණන් ගන්න නැතුව තම නැවතත් මේක ගෙනත් යන්න ඕනේ. අනුගුණවරුන් හැංගීමෙන් ඉස්සල්ලාම සාර්ථක වෙච්ච දවසේ ඒක දිහා බලනකොට පේනවා මම තව නිවන් ලැබලා නැහැ ඒ වුණත් නිවන් ලැබුවා වගේ ඒ තරම් සතුටක් එනවා වරදින ඕතරමක් වරදිනවා මම ගැන ලාභෝ තියාගෙන ඉන්නවා කිය ඉතින් අද දවසේ ධර්ම දේශනාව මම මෙතන නතර කරනවා ශිළු දිනාටම මේ විදිහට කරන ප්‍රයත්න නිසා වැරදි වැරදි වැටි වැටි උගන්න ගන්න මේ සතිය නිසා ඕනම වෙලාවක වැටිච්ච සතිය නැවත පරෝපදේශ රහිතව සෝත්සාහයෙන් වන්නේ රැඩිකල් වාදී කල්පනාවෙන් විප්ලවීය කල්පනාවෙන් නැවත ප්‍රතිෂ්ඨාපනය කරපු දවසේ සාක්‍ය සිංහ මට්ටමට වැඩෙනවා සාක්‍ය පුත්‍ර මට්ටමට වැඩෙනවා සාක්‍ය දීතා මට්ටමට වැඩෙනවා මේ වෙනි දේ කරලා අපි සාක්‍ය වංශයට ආරම්භයක් වෙනු කියලා දිනාට මේ සඳහා මේ ධර්ම දේශනාවත් වැඩ පිළිවෙලත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා ප්‍රාර්ථනා ධර්ම දේශනාවට නැත කරනවා ශීලනාගම කෙරුවන් සරණයි